වෙලා පෙරවරු 9 පසුවී විනාඩි 6යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ඉරිදා සංග්‍රහය. ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අභිලෝකයේ సౌందර්යය සංගීතයේ චමත්කාරයට එක් වූ කල ජීවිතය සතුටට පත්වනවා. ඒ සංගීතය තුල නැටුම, ගැයුම, වැයුම යන අංග තුනම ඇතුළත්. අද ඒවා වෙන වෙනම කලා අංග වශයෙන් ප්‍රචලිතයි. සංගීතයේ එක් ප්‍රධාන ඉසව්වක් වන්නේ ගීතයයි. එබඳු ගීත ලක්ෂ ගණනක් ගුවන් විදුලිය සතුයි. ඒන් එකක් දෙකක් විමසමු රස විඳිමු ඉරිදා සංග්‍රහයෙන්. ආදරය පිළිබඳ ප්‍රේමය පිළිබඳ ගැයුණු ගීත අතරින් මා සිත්ගත් ආචාර්ය අමරදේවයන් විසින් ගායන ලද ගීතයක් මෙසේ ඉදිරිපත් කරන්නට කැමති වන්නේ ඊදා සංග්‍රහයට ඔබේත් මගේත් අප හැමගේත් සතුට ආනන්දය ප්‍රහර්ෂය වෙනුවෙන් මහාචාර්ය කේ එන්නෝ ධර්මදාස ධර්මදාස මහාචාර්යතුමා පේරාදෙණියේ සිංහල අධ්‍යනාංශයේ හිටපු අංශ ප්‍රධානියා. එතුමා ඊයේ පෙරේදා සාහිත්‍ය රත්න සම්මානයද දිනාගත්තා. ගීත කීපයක් එතුමා විසින් ලියා තිබෙනවා. එක් ගීතයක් අමරදේවයන් ගැයූ ආරාධනා ගීතය. නමුත් අද අප අසන්නේ නේත්‍රා ඇස් ඇස් පිළිබඳව ආදරය හා බැඳුණු ඇස් පිළිබඳ ඊතා කදිම ගැඹුරු රසවත් ගීතයක් මේ ආචාර්ය අමරදේවයන් ඔබ තුඳුනේ කලම සපනේ මත නාමහනේ පතක් තේ නිසල් රැය මත වින්ජලේ ඔබ සුමුදු නැත් කල සපැමි පතිත උනාවානේ පසක්සේ නිසල ලය මත දින් ජලේ ඔබ සුසුම් වේනු පවනට මුසුනා පතිත උනා මහනේ පසක්සේ රැය මත වින්දලේ නිල් මහාන පත් පහසින කැළඹී යයි මහහද හිල ඉවුරු බදයි නිගාල යදින කැටිසනේ හසේ ඔබ සුසුම් වේනු පවනට මුසුනා පතිත වුණා මහනෙල් පතක්සේ නිසල වැය මත විඳ ඔබ සුමුදු නෙත් කැලුම් සපැමින ගැටීලා මා ඇති පතිත නා මහනේ පතක්සේ නිසල ලැය මත විරුජලේ ඇය මස් දිල් ජලේ හින්දු ආගම සමග බැඳුණු සංස්කෘතියේ ඊටා වැදගත් පර්යාලෝකයන් හතරක් තිබෙනවා. එනම් දෘෂ්ටි කෝණ, ජීවිතයට සම්බන්ධ මාන, ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ. ධර්ම කියන්නේ ඉංග්‍රීසියෙන් virtues කියන එක. අර්ථ කියන්නේ wealth, කාම කියන්නේ love, මෝක්ෂ කියන්නේ salvation. මේ පර්යාලෝකයන් දෘෂ්ටි කෝණයන් හතර තුලයි Hindu ජීවිතය සමන්විත වන්නේ. මුල්ම අංග තුන ධර්ම අර්ථ කාම යන මේ අංග තුන සාධනය වූාට පසුව මෝක්ෂය නිකම්ම අත්විඳින්නට හැකිවන බවයි Hinduන්ගේ විශ්වාසය. එයට සියල්ලම අත්හැරිය යුතුයයි. අත්හරින්නට පෙර අල්ලාගෙන සිටින කාමය අනුරාගය පිළිබඳ ආදරය ගැන ප්‍රේමය පිළිබඳව රුක්මනී දේවිය සහ මොහිදින් බෙග් මේ ගායක යුවළ විසින් ගැයූ ගීතයක් අපට සිහිපත් වෙනවා. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් නිර්මාණය කළ රචනා කළ මේ ගීතය දෛව යෝගය චිත්‍රපටයට ඇතුළත් වූයේ එහි සංගීත නිර්මාණකරුවා වූයේ සජාද් හුසේන් සංගීතවේදියා. ඔහු ඉන්දියාවෙන් පැමිණි අග්‍රගණ්‍ය චිත්‍රපට සංගීත නිර්මාපකයෙක්. එස්.කේ. ඕජා විසින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. මෙහි ඇතුළත් සංකල්පය ප්‍රේමය සහ කායික මානසික සංයෝගයයි. ඔබ මේ ගීතය මීට පෙර අසා ඇතුවාට කිසිදු සැකයක් නැහැ. නැවතත් එය රස විඳින්න. Thank you. సౌందර්යයෙන් තොර වූ කල නිර්මාණයක් බිහිවිය නොහැකි බවක් ඇරිස්ටෝටල් තුමා මේ පඬිවරයා පවසා තිබෙනවා. මන්දුල නානායක්කාර වසම් ප්‍රේමය ජීවිතය හා సౌందර්යය එක් කරමින් ඒ අදහස නැවත මෙසේ කියා පානවා. නවරත්න ගමගේ සංගීතවේදියා ඒ කවිය ඒ ගීපද රචනය මනහර තනුවකින් අලංකාර කරනවා. එම තනුව ගීතය ගයන්නේ මංගලිකා තෙන්නකෝන් ගායන ශිල්පිනියයි. ඔබට පහදන්නම් ලොවට පහදන්නම් तुम උපත් විදවුම් ලබන මිනිසයා පතන අතුල්‍ය මානසික හා ආධ්‍යාත්මික තෘප්තිය පුද්ගලයාට ලැබෙන්නේ ඥාන වර්ධනයෙන් හා කලා රස වින්දනයෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ධර්මිෂ්ඨ සමාජය නම් පොතේ මේ අදහස කියනවා ජීවිතේ ලෝකේ ඇති අනිත්‍යතාව හැම විටකම සිහිපත් කළ යුතුය ඒ අනිත්‍යතාව තුල ගිලි ජීවිතය අතහරින්නට හොඳ නැහැ. ජීවත් වන තාක් අපි ජීවිතය ඉදිරියට ගෙන යා යුතුයි. ආනන්ද බක්ෂි විසින් ලියන ලද මේ ගීතය SD බර්මන් සංගීතවේදියා තනුවක් නිර්මාණය කරමින් ගායනා කළා. 1969 දී තිරගත වූ ආරාධනා හින්දි චිත්‍රපටයටයි එස්.ඩී. බර්මන් සංගීතවේදියා විසින් ගැයූ මේ කදිම ගැඹුරු මනහර ගීය ඇතුළත් වූයේ. එබැවින් අද ඉරිදා සංග්‍රහයට මෙම ගීතය අපි එකතු කරනවා. बनगी आशा एक दिल तेरी ये निराशा तूं पीअ ते सादर समान समा company चाहे जो होए कही त ख़ुशियूं धूड़ा भला जैसा कवी है त बद माली हार පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබල